හොඳයි පින්වත්නි එහෙනම් අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ මේ පින්වත්තුන්ගේ කමඨාන් මුල් කරගෙන යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සුරම්බිත් කියන මේ ඒ වගේ සන්නේ සන්නේ හස්සේ එහෙමද? ඔව් ඇහෙනවා. මම එදා අහන්නේ අද වහන්සේගෙන් කමතහන්නත් මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නයි යන්නේ මම වැරදි කියන එක මම දන් කියලා හිතෙනවා මට ඒ වුණත් ඒක පිරිසිදු කරගන්න ඕන කියලා මට හිතෙන නිසා අහන්නේ ඒ කියපු දෙයට අවනත වුණා කියලා නොසිතේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ කිව්වේ වේදනාවක් කෙනකොට ඒ වේදනාව තියෙන තැන නැතුව වේදනාව නැති තැනක් බලන්න කියලා නේද? ඒක ඒ අර්ථයෙන් ඒ අර්ථයෙන්ම මෙහෙමයි. ඒ අර්ථයෙන්ම ගන්න නම් මෑනියොන්ට පුළුවන් කමක් මේ වෙනකොට ලැබිලා තියෙන්න ඕනේ හිත අරමුණකින් තොර තත්වයක පවත්වන්න. සතිපට්ඨානයේ වැඩිම හරහා ඒ හැකියාව ටික වෙලාවකට හරි ලැබිලා තියෙනවද? භාවනාවේදී ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී බොහොම සුවස් වෙලාවක් මේ අරමුණු නැතිව ඉන්නවා කියන එක දැනලා තියෙනවා ඒ වුණාට ඒත් එක්කම ඒ දැනීමත් එක්කම අපහු අරමුණකට යනවා ඒක තමයි දැන් අපි ඒක තමයි දැන් සතිපට්ඨානයේ ප්‍රතිඵලය තමයි දේවල් වල යථා ස්වභාවය තේරුම් ගත්තට පස්සේ හිත ඒ දේවල් ටික ටික අතහැරීම. ඊට පස්සේ ඉතින් ඒවා දේවල් වෙන්නේ නැහැ තවදුරටත්. නිකන් දැකිනවා හැබැයි හිත ඒවට උනන්දුවක් නැහැ. පේනවා හැබැයි ඒවට උනන්දුවක් නැහැ. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන එක අහලා ඇතිනේ නේද? එතකොට ඒවා පිරුණාට මොකද? ඒවා අල්ලගන්න නැතුව, උපාදාන කරන්න නැතුව, ඒවා ගැන කල්පනා කරන්න නැතුව ඉන්න පුළුවන් හැකියාවක් දැන් අන්න හිතේ පහළ වෙලා තියෙන්න ඕනේ. ඔන්නේ தත්ත්වය ඇතිලා තිනවා නම් තමයි අර මං කියපු වැඩේ කරන්න පුළුවන්. නැත්තම් අමාරුයි. නේද? ඔව්. දැන් බොහෝ විට අපි කරන්නේ එන දේ දිහා බලාගෙන ඉන්නවා කියන එකනේ. අහහ. එන දේ දිහා බලාගෙන ඉන්නකොට මට හිතෙන්නේ දැන් වෙන තැනකට යනවා කියන්නේ ඒකට විරුද්ධව තව තැනකට යනවා කියන එක නෙවෙයිද කියන ප්‍රශ්නය මගේ හිතට අහලා. එතන එතන විරුද්ධව යාමකට වඩා අපේ අදන පුරුදු කරේ අපේ සතිපට්ඨානයේ වැඩිම හරහා අපිට ලැබිච්ච ප්‍රතිඵලය තමයි කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව. අපි හැකියාව තමයි නැවතත් පාවිච්චි කරන්නේ. ඒක ඒක නිකන් පැන යාමක් නෙමෙයි ඇත්තටම. ඒක ඇත්තටම කාටින් කියනවා ඒක අවබෝධයක්. මොකද මේවා නැවත උපාදාන කිරීමෙන් ඇති පළක් නැහැ. මේකට අවධානය යොමු කිරීමෙන් ඇති පළක් නැහැ. මොකද ඒක දැක්කා. මේක මෙතන තියෙන අනිත් ස්වභාවයක්, මෙතන තියෙන දුක් ස්වභාවයක්, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක් කියලා වැටහුණා නම් දැන් ඉතින් මේක තවදුරටත් මේ ගැන කල්පනා කිරීමෙන්, ඒකට පසුතැවීමෙන්, ඒකට අවධානය නැවත නැවත යොමු කිරීමෙන් ඇති පළක් නැහැ. ඊට වඩා හොඳයි කිසිවක් උපාදාන නොකර සිටීම. ඒ කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව තමයි දැන් අපි අවදි කරගන්න තියෙන්නේ. කියන්නේ අපි බලාගෙන ඉන්නකොට වේදනාවක් එනකොට එහෙම ඒක දුක් වේදනාවක් කියලා හඳුනා ගැනීමෙන් පස්සේ අපි එහෙම එහෙම දුක් වේදනාවක් නැති තැනක් දිහා බලාගෙන ඉඳීම තමයි කරන්න ඕනේ කියන එක. ඔය ඇත්තටම කොහෙවත් තැනක් නැමෙයි එතකොට අහුවෙන්නේ. තැනක් අහුවෙන්න විදිහක් නැහැ දැන්. අරමුණක් කියලා දෙයක් අහුවෙන්න විදිහක් නැහැ. අරමුණක් නැති ස්වභාවයට තමයි දැන් අපි හිත යොදන්න බලන්නේ. උත්සාහ කළ බලන්න. ඒක නිකන් ඇත්තටම ඔව් සක්මනේදී එහෙමත් නැත්නම් පරයන්කේදී ඒ තැන තව තුට්ටක් අවදි කරගන්න එතකොට ඒක නිකන් හොඳට හිතේ රෙජිස්ටර් වෙනවනේ අන්න මෙන්න මේකයි මේ කියන්නේ. මෙන්න මෙතන තමයි හිත තියන්න ඕනේ. කියලා ඒකට යම්කිසි අපි කියමු හැකියාවක් කුසලතාවයක් පහළ වෙන්න ඕනේ. එහෙම නැතු නිකන් අපිට ආවට ගියාට මේ කියපු පළියට ඔක් කරන්න බෑ. ඒකට භාවනාවක් කරලා හතිපට්ඨානයක් වඩලා හිත තුල නුවණක් අවදි වෙලා හිත විසින්ම ඒ දේ මේ ස්වාම ස්වාභාවිකව අතහැරෙන්න ඕනේ. ඒක අපි බලපල්ලා අතහැරීමක් නෙමෙයි. අපි මේක මේක අහපු පමණින් බල කළා මේව අතහරින්න බෑ. අපි මේක දැකලා නුවණින් විමසලා හිතට හොඳට වැටහිලා ඒ වැටහීම නිසා ඔන්න අතහැරෙනවා. අතහැරුණාට පස්සේ අල්ලන්න දෙයක් නැහැ. ඒක උපාදාන රහිතව ඉන්න බලනවා. අන්න එතන තමයි මම කියන්නේ ඔය පුළුවන් නම් පවත්වන්න. ඉතින් එතනින් අදහස් වෙන්නේ දැන් කයේ තවදුරටත් වේදනාව පහළ වෙන්නේ නැහැ කියලා. පහළ වෙනවා. හැබැයි දැන් අපි එතෙන්ට හිත තියන්නේ නැහැ. කළා බලමු. එහෙමයි සර්. උත්සාහ කරලා බලන්න. හොඳයි හොඳයි. ඒක සම්මයි බොහොම ඉන්නේ දුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි හොඳයි. ඔසර් සෝමවාස ඊළඟ ගැළුව සම්ප්‍යා මහත්මියන් උපන්තුවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගැටලු තුනක් මට තියෙනවා. එකක් තමයි ස්වාමීන් වහන්සේ අද දේශනා කළා මේ ස්පර්ශයෙන් විනා යන අවස්ථාව. එතකොට ඔය මේ බාහ්‍ය සූත්‍රයේ දිත්තේ දික්කමත්තන් භවිෂ්‍යති කියන එකෙන් විහා යන මට්ටමද ස්වාමීන් වහන්සේ ඒක අපි භාවනා විදිහට දකින්නේ කොහොමද ඒ අවස්ථාව? ස්පර්ශයෙන් විනා විනා අවස්ථාව දකින්න පුළුවන් දෙයක්. ඔව්. දැන් මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඔය ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ස්පර්ශයේ පැති දෙකක් වෙන්නනවා. පටික සම්පස්සය අදිවචන සම්පස්සය කියලා. ඒතර අපිට නිකම්ම නිකං භෞතික වශයෙන් ස්පර්ශයක් වෙලා ප්‍රමාණවත් නැහැ. ඒක අපි කියනවා පටික සම්පස්සය කියලා. හැබැයි ඒ වෙච්ච ස්පර්ශය හඳුනා ගැනීමක්, ඒක නම් කිරීමක්, ඒක ලේබල් කිරීමක් වෙන මේක කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොටත් ඒ බඳු කොටසකුත් තියෙනවා. ඒකට කියනවා අදිවචන සම්පස්සය කියලා. අපි ඒකට නමක් දෙනවා. ඒකට අපි නම් කිරීමක් කරනවා. ලේබල් එකක් අලවනවා. ඒතර තමයි මේ ස්පර්ශය සම්පූර්ණ වෙන්නේ. දැන් එතකොට ඔය බාහ්‍ය සූත්‍රයේදී දිත්තේ දිට්ඨමත්තම් කියලා කියනකොට සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියනකොට අපිට පේනවා නමුත් ඒ පේන දේ නම් කරන්න යන්නේ නැහැ. හිතට ඒ ගැන උනන්දුවක් නැහැ. ඇහෙනවා හැබැයි ඇහෙන දේ අහවල් දේ කියලා ලොකුවට හඳුනා ගන්න තරම් කැමැත්තක් නැහැ. නාසයට ගඳ සුවඳක් දැනෙද්දී, දිවට රසක් දැනෙද්දී, කයට ස්පර්ශයක් දැනෙද්දී, හිතට අරමුණක් එද්දී දැන් හිත එයාගේ පාඩුවේ ඉන්නවා මිසක් අන්න අරකයි දැක්කේ මෙන්න මේකයි ඇහුනේ මෙන්න මෙයාවයි දැක්කේ අරයවයි දැක්කේ කියාගෙන අර සංඥා සංස්කාර හදාගෙන ස්පර්ශ කරගෙන ඒ යන ගැම්ම දැන් ඇත්තේ නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය අදිවචනය සම්පස්සේ කියන එක සෑහෙන දුරට අහෝසි වීමක් වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒතකොට එතනින් අපිට ගන්න පුළුවන් මේ මට්ටමේදීත් යම්තාක් දුරට ස්පර්ශයෙන් ඔබට යamak සිද්ධ වෙලා තියෙනවා. තව අවස්ථාවක් තමයි මේකේ උත්කෘෂ්ඨ අවස්ථාව වශයෙන් පෙන්වන්න තියෙන්නේ සලායතන නිරෝධ අවස්ථාව. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එයා කාමගුණ සූත්‍රයේදී එහෙම චක්කුංච නිරුද්ධති රූප සංඥාච විරජ්‍යති. සෝතංච නිරුද්ධති සද්ද සංඥාච විරජ්‍යති. ගහණංච නිරුද්ධති ගන්ධ සංඥාච විරජ්‍යති. ඒ කියන්නේ මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා රූප සංඥා මැකිලා යනවා. කන නිරුද්ධ වෙලා යනවා ශබ්ද සංඥා නිකන් මැකිලා අහෝසි වෙලා බොඳ වෙලා යනවා. නාසය නිරුද්ධ වෙලා යනවා ගඳ සුවඳ මැකිලා යනවා. දිව නිරුද්ධ වෙලා යනවා රස මැකිලා යනවා. කය නිරුද්ධ වෙලා යනවා ස්පර්ශයන් මැකිලා යනවා. මනස නිරුද්ධ වෙලා යනවා මනසට ආපු අරමුණු මැකිලා දුරු වෙලා, ෂය වෙලා, බොඳ වෙලා යනවා. ඔන්නේ తত্ত্বය පැහැදිලි කරන්නේ සලායතන නිරෝධය කියලා. අපි සාමාන්‍යයෙන් ආයතන වලින් කරන්නේ මොකද්ද? ඒ ඇහැට රූපයක් පැනුණාම ඒක නම් කරගෙන ඒකට නමක් දීලා ඒක හඳුනගෙන ඒකෙන් වේදනාවක් පහළ කරගෙන තව තව නිමිති අරගෙන ඒ ගැන කතන්දරයක් ලියලා කවියක් ලියලා කල්පනා කරලා එල්ල එක තමයි අපි සාමාන්‍යයෙන් කරන ක්‍රියාවලිය. ඒ කතාව දැන් සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා. ඒතර මේ ඇහි ඒ සාමාන්‍ය ආයතනික ක්‍රියාකාරීත්වයක් දැන් සිද්ධ වෙන්නේ ඇහැ නැතිව නෙමෙයි. හැබැයි ඇහි ෆන්ක්ෂන් එක ඇහි ක්‍රියාකාරීත්වය දැන් නැවතිලා තියෙනවා. ඒ පහළ වෙන රූප සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. ඒවා නිකන් මැකිලා යනවා. ශබ්ද සංඥා රැඳෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. ඒකෙන් අහවලාගේ ශබ්දය, අහවලාගේ ගීතය ඒන් මොකක්වත් දැන් එයා හිතේ හදන්නේ නැහැ. ඒ වෙනකොට හිත තියෙනවා බොහොම නික්ලේශීව. හිත තියෙනවා බොහොම පවිත්‍රව. හිත තියෙනවා සම්පූර්ණයෙන්ම කැළඹිච්ච නැති මිශ්‍ර නොවෙච්ච තත්වයක. ඔතනත් ඉතින් අපිට ගන්න පුළුවන් ස්පර්ශයෙන් ඔබට යාමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක සම්හන්ස නැංගුවේ චතුරාර්යපට්ඨාන පමතහන අනිශ්චිතෝත විහෙරති කියලා බුදුන් වහන්සේ දේශනා කළා කියන්නේ ඒ වගේ තත්ත්වයක්. අනිවාර්යයෙන්ම. ඉතින් ලෝකේ කිසිවක් ඇසුරු කරන්නේ නැතුව වාසය කරනවා. ලෝකේ කිසිවක්. ඊළඟට ස්වාමීන් වහන්සේ මගේ මේ ඉස්තර ප්‍රශ්නෙකදී ස්වාමීන් වහන්සේ කිව්වා ගැඹුරු ධර්ම දේශනා කියලා අපි ගැඹුරු ධර්ම දේශනා කියලා අපිට ධර්මයේ මොනවද ස්වාමීන් වහන්සේ අපි මේ සඳහන් වෙන්නේ? බ්‍රහ්මජාල සූත්‍රය. <laughs> දැන් ඔය අද අදාගත්ත ඔව් ඔව් සූත්‍ර පිටකේ එනවා සෑහෙන්න අපිට ඒ කියන්නේ මේ නිකන් හිතලා අවබෝධ කරගන්න බෑ ඒවා ලේසියෙන් මේ ඒවා ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න සෑහෙන භාවනාවක් වැඩිලා තියෙන්න ඕනේ මේ පටිසෝපාදේ වගේ දෙයක් ඒ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය අවිද්‍යාව මුල් කරගෙන හිතේ සංස්කාර හටගන්න හැටි ඒ වගේ ඊටාම ගැඹුරු කාරණා ඒවා නිකන් ඔය බලක් අහපු පමණින් හිතා ගන්න අමාරුයි තර්කයෙන් විතරක් අඳුර ගන්න අමාරුයි. මේ ටික තේරුම් ගන්න තමන්ගේ හිතෙත් යම්සි ඒවා ගැන භාවනාවක් වඩලා යම් දහමක් තමන් තුළ සාක්ෂාත් වෙලා තියෙනවා. එතකොට අන්න ගානට අරගත් එක්ක සම්බන්ධ වීමක් ඒ කියන්නේ මොකද්ද කියලා වැටහීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒ ආහද්දි පළවෙනි පාර නොවැටෙන්නත් පුළුවන්. පස්සේ පස්සේ වැටෙන්නත් පුළුවන්. අන්න වගේ අපේ නුවණේ වර්ධනයත් එක්ක හිතේ සංසිඳීමත් එක්ක හිතේ පැහැදිලි භාවයත් එක්ක හිතේ කෙලෙස් අඩුවීමත් එක්ක තමයි අපිට මේ ධහම තව තව ගැඹුරින් වැටහෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ධම්මානුපස්සනාව කියන නෑ නෑ නෑ නෑ නෑ නෑ එහෙම කියන්න බෑ ඉතින්. ධම්මානුපස්සනාව කියන්නේ වෙනම පැත්තක් නෙමෙයි. ඒවා ඔක්කොම මුල් වෙනවා ඉතින්. සතර සතිපට්ඨානයේ මුල් වෙනවා හොඳට හිත පිරිසුදු කරගන්න. යථාබෝධයක් ඇති කරගන්න මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න මේ සතර සතිපට්ඨානෙම මුල් වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝාෂ හොඳයි හොඳයි. උසරේ ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව පන්තියේ මාතන කරනවා. ආ දරුවන් කරන ස්වාමීන් වහන්සේ අවසරයි මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. අපිවත් ඇහෙනව නේද? මේ වහිනවා. ඔව් වහිනවා ස්වාමීන් වහන්සේ. ඔව් අපිත් මේ කලලගොඩ ඉන්න මේ පැත්තටත් වහිනවා. ආ ඒක තමයි මම ඉන්නේ කෝට් එකේ ආ ආ ස්වාමීන් වහන්සේ අද අර අනුකූල කෝට්‍රේ ඇතුලේ මොකක්ද පැහැදිලි කරපු එක අනුව හා දැන් එතකොට උත් කියන ස්වභාවය රහත් ස්වභාවය එතකොට ඕවත් ගත්තයි පස්සේ නිකන් ස්වභාව ටිකක් විතරයි එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලාගේ මේ ස්කන්ධ ඒ කියන්නේ ස්කන්ධ પરම්පරාවක් හේතුප්‍රත්‍යයන් අනුව ක්‍රියාත්මක වීමක් මිසක් නත් කෙනෙක්ක පුජ්‍යලයක කියලා කල්පන එක නිවැරදි නෑ. එතකොට අපි ඕක අපි මේ සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරද්දී කියෝ වැඩේ වර්ධිනවා. ඒක අපි විද්‍යා දෘෂ්ටි කොටකට දානවා අනිවාර්යයෙන්. ආ ඒක තමයි. මේවා එහෙම කතා කරලා තේරුමකුත් නෑ. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ධහමේ එක එක මට්ටම් තමයි මේ කතා කරන්නේ. ඒකනේ බුදුහාඳුරෝ සම්මා දිට්ඨිය පැති දෙකකින් විස්තර කරන්නේ නේද? මුලින්ම පෙන්වන්නේ මේ සාමාන්‍ය සම්මා දිට්ඨියක්. ලෞකික සම්මා දිට්ඨියක්. එතන පුජ්‍යලයක් ඉන්නවා. එතන මම ඉන්නවා. මම වෙන්නේ දැන් සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මගේ මෙන්න මේ මේ වැරදි තියෙනවා. මම මේ වැරදි ටික ඉවත් කරගෙන මේ මං කරන අසත්පුරුෂකම් ටික අයින් කරලා මම දැන් සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මම මේ කර්මඵලය අදහන්න ඕනේ. මම අම්මට තාත්තට ගරු කරන්න ඕනේ, සලකන්න ඕනේ. ලෝකයක් තියෙනවා, පරලෝකයක් තියෙනවා. එහෙනම් මම පව කරන්න හොඳ නැහැ. දුන් දෙහි විපාක තියෙනවා. දැන් මේ එයා කෙනෙක් වෙනව එකාතකින්. හොඳ කෙනෙක් හැබැයි. නේද? ඒ ඒ වඳු ඒ සත්පුරුෂ භාවයක් තුළ පිහිටා ගැනීමක් පළවෙනි අවස්ථාවේ බුදුරහමඳුර පෙන්නලා තියෙනවා. ඒක තමයි සම්මුතිය. හැබැයි එතන නතර වෙන්නේ නැහැ හැබැයි. ඉන් එහාට යා යුතු වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෙන්නන්නේ. එතකොට ගමනම් මේ වගේක දැන් අපේ බුදුන් වහන්සේ රහතන් වහන්සේලා එකම ධර්ම මාර්ගයේ ඉන්නකොට ඔව් එතකොට ඒ අය අතර අකෝපි ලෝකයේ ඒ අයට ගරු කිරීම ඒවට සෝ එතකොට මේක යම් කිසි ජීවයක් නීතර ගෙරද සිටුවේට එහෙම නැත්නම් එතනදී කොහොමද මේ ස්වභාවය ගරු කිරීම සිද්ධ වෙනවා කියන්නේ ඒ කියන්නේ මොකද්ද? අපි විමානයේට කොහොමද ගරු වශයෙන් කලකලා මාසේ රහතන් වහන්සේලා ඔක්කොම එකම ස්වභාවයේ තමයි ඉන්නේ. හරි. නමුත් බුදුහන්සේ ප්‍රමුඛකට කලකනවානේ කොහොමද එකම ඉන්නකොට. ඔව් ඔව්. ඒකට මේ වගේ ස්වභාවයක රහතන් වහන්සේලා පාදාන සිදුවක් කරගත්තු දෙයක් හරි. නමුත් යාපාරයට ඇතිරෙච්ච ඕ ඒ කියන්නේ චේතනා පහළ කරගෙන උපාදාන රහිත චේතනාව පහළ වෙනවද? ඔව්. ඒක කරන්න ඕන කියලා. හරි. උපාදානේ. ඔව්. ඒවා කරත් හරි. එතකොට ඒ ඒ ඒ ස්වභාවය කීලයක් ඒක තමයි සම්මුතිය. බෑ ඒක තමයි සම්මුතිය. ඔව් ඔව් ඒක තමයි විනයදී. මේ බුදුහාමුදුරු විනයක් දේශනා කළා තියෙනවනේ නේද? එතන තමයි විනය ශික්ෂාපද ටික එන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙන්න මේ විදිහට, ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. වැඩ හිටු ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. උපාධ්‍යයන් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. සබ්බ්‍රහ්මචාරින් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි කියලා විනයක් දේශනා කළා තියෙනවා. එතන සම්මුතියක් තියෙනවා. සම්මුතියත් අපි ගරු කළ යුතුයි. ක්‍රමේ කාතකින් කියන වෙන්නේ මෙන්න ලෝක දෙකක් අපි මේ කතා කරන්නේ. සම්මුති ලෝකයක් තියෙනවා. සම්මුතියෙන් ඉවත් කළා ඕනනම් පරමාර්ථ ලෝකෙකුත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් මේ ස්වභාවයේ ඉන්නකොට දැන් රහතන් වහන්සේලාද රහත් වෙලා ඉන්නකොට මේ අය පවත්වාගෙන යෑම අය ස්වාභාවිකව නැති වෙනවානේ දැන් ආහාර මොකක්ද? හ්ම්. එතකොට මේ ආහාර ගැනීම පිටපාතේ යෑම එතකොට මේකත් විදේශම අදාළ කොටසක්ද එහෙම නැත්නම් රහතන් වහන්සේට ඕක දැන් වහන්සේට මේක පිටපාත්තේ ගිහිල්ලා ආහාර අරගෙන මේ කය යපලා කය පෝෂණය කරන එකක් පරක් කියන්නේ. හ්ම්. ඒකට නම් ගැටිලා උපාදාන කරගත්තේ නැති වුණාට ඔව්. ඒකත් වෙහසක්. කිසි දෙයක් කරත් ඕනේ කියන මේමත් අවශ්‍යතාවයක් ඇත්තටම රාසතුන්ට ඒක බෑනේ. ඔව්. ඉතින් ඒක ඇත්තම දේශනා ඒක තමයි. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම දේශනා කරනවා මට දැන් මේ කය දිගට පවත්වන්න ඕනේ කියලා ආසාවක් ලොකුවට ඇත්තෙත් නැහැ. හැබැයි මට මේ කය මරා දවන්න ඕනේ කියලා එහෙම එකක් ඇත්තෙත් නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේ එහෙම අර දැන් ස්වභාවයේදී දෙදෙනවා මිසක් සුයිසයිඩ් කර ගැනීමක් නැහැ. සියදිවි නසා ගැනීමක් නැහැ ඉතින්. ඉතින් අර මේක පවතින නිසා ඉතින් මේක පවතින ඉඩ දීලා මේ කර්ම ශක්තිය ඉඩ දීලා ඉතින් ඔහේ යනවා. මේක ඉතින් අවසන් වෙන දවසක අවසන් වෙයි. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම අපිට ඕනනම් අපිට ඕනනම් කියන්න පුළුවන් පහනක් දැල් වෙනකොට එක්කෝ තෙල් අවසන් වෙලා දැල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඔන්න මේ tire අවසන් වෙලා දැල් වෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් හුලඟක් ඇවිල්ලා නිවෙන්නත් පුළුවන්. ඉතින් එක එක හේතු නිසා මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ හැබැයි තමන් ඒක මරලා දාන්න යන්නේ නෑ ඒක. හැබැයි එහෙම තවත් අවස්ථා නැත්තේත් නෑ. දැන් උදාහරණයක් වශයෙන් අර ගෝධික ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇත්තටම රහත් වෙලා තමයි පිරිනුවන් පාන්නේ. මේ ඒ අවස්ථාවේදී රහත් වෙනවත් එක තමයි උන්වහන්සේ සීදී නසාගන්නේ. ඉතින් එතකොට අපි කෙනෙක්ට ප්‍රශ්නයක් කරනවා මේ රහතන් වහන්සේලා සීදී නසා ගන්නවද කියලා. දැන් එතන අපි තේරුම් ගන්න තියෙන වෙනමම අවස්ථාවක්. අපිට තමයි මෙතන කෙනෙක් ඉන්නේ. කෙනෙක් මරනවා, කෙනෙක් මරනවා, කෙනෙක්ගේ සීදී නසනවා කියලා පැත්තක් ඉන්නේ. රහතන් වහන්සේලා එතන කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, තැනැත්තෙක් නෑ. එතකොට ඒක අවසන් වුණා නම් අවසන් වුණාමයි ආයි එතන හටගන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒකයි ඔය දබ්බමල්ල ස්වාමීන් වහන්සේම රහතන් වහන්සේ එහෙම ඒ තමන්ගේ ආයුෂ අවසන්නා කියලා දැනගන්නවා. බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මට පිරිනුවන් පාන්න අවස්ථාව මේ මට මේ මේ අවසර දෙන්න මොකද දැන් කර්මය මොකද්ද මේ පිරිනුවන් පාන්න අවස්ථාවයි ලැබිලා තියෙන්නේ ආවිශේෂය වුණා බුදුරජාන් වහන්සේ ඉතින් නිශ්ශබ්ද වෙනවා උන්වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දැල්වාගෙන තමයි පිරිනුවන් පාන්නේ. තේජෝ කසිනේට සමවැදිලා අලුවත් ඉතුරු නොවෙන්න ශරීරයේ දවාගෙන තමයි පිරිනුවන් පාන්නේ. මේ වෙන වෙනම පැති. අපි තේරුම් ගන්න තියෙන්නේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සේ සිදී නසා ගන්නවා කියන පැත්තෙන් නෙමෙයි ඒක සලකන්න තියෙන්නේ. ඒක වෙනස් පැත්තකින් තමයි සලකන්න තියෙන්නේ. ඒක තමයි සාමුදායක දැන් ප්‍රායෝගික පුහුණුවේදී දැන් මෙතන දැනෙනවා ඒ කියන්නේ අරියංකේ ඉන්නකොට සම්පූර්ණ විවේකීව ඉන්නවා මේ විවේකීව හිතියට ඒ වගේ සිතුම්වත් විතක්ම මේක අත්දැක්කා එතකොට විවේකීව ඉඳලා ඉවර වෙලා චිත මොනවා හරි කියන්නේ පිට නියෝදේ ඒ කියන්නේ සතතිය මතුනොත් මතු වෙලාවට නිින්ද යෑම වගේ වෙලා ගැස්සෙනවා ගැස්සලා තමයි ඒක නැති. නමුත් අර පිට ගිහිල්ලා එහෙම ගොඩක් වෙලා ඉන්නේ නමුත් ඒ විගැස්සීමකින් ආපහු විවේක පැත්තම එනවා. හැබැයි ඒක එහෙම ස්වභාවයක් වෙන්න පුළුවන් සර්. ඒක තමයි. එතනදී ඉතින් පොඩ්ඩක් හිත එක්කෝ ඔතන වෙන අරමුණකට ගිහිල්ලා බැහැගෙන ඉඳලා තියෙනවා. එතන තියෙන ඉතින් ප්‍රමාදයක්. සිහිය අඩු වෙලා. ඒක ගොඩක් වෙලා බැහැගෙන ඉඳලා සතිය ආවේ අර වගේ විස්තක ස්වභාවයකට වැටිලා එහෙම කියලා දෙන්නකොට ඒක තමයි හිත. විමතිලිමත්ව බලන්න වෙනවා. බලන්න වෙනවා. මොකද දැන් අපි ඔතන නිකන් කම්මැලි කමට වගේ ඉන්නකොට හිත ගිහිල්ලා ආයෙත් නිකන් මොකක් හරි අස්සේ හිර වෙන්න පුළුවන්. එතකොට තනිකර බොහොම සියුම් මන්දමේ සමබරතාවයක් පවත්වන්න තියෙන්නේ. හැබැයි ප්‍රධාන දේ තමයි සම්පජානකාරී හොති. දැන දැන තමයි ඉන්න තියෙන්නේ. අපේ සිහිය දුර්වල වුණොත් සම්පජාන්‍ය දුර්වල වුණොත් එතෙන්දී අපහසුයි වැඩේ කරගන්න. දැන් දැන් සියයට 95කට වැඩිම කාලෙක පුරාවටම ඔහු අරමුණු වලට අරමුණු ඔය ඉනවා යනවා ඒවා දිනනවා උපාදාන විලක්ක සිත විවේකීව තමයි. එච්චරයි. ඔව්. මේ ස්වභාවය එතකොට කොහොමද දැන් මේ ස්වභාවය අනුව අපේ රාජකාරී කටයුතු වලදී ඔව්. ඒව ගැටින් නෙමෙයි නමුත් මේ පිටසක් එක්ක වැඩ කරනකොට ඉන්දියාවේ අවංක භාවය නැතිකම ඒවා අනුව ඒව දකිනකොට ඇත්තටම ඒව මත පාලනයක් නැති බවක් ඇත්ත. නමුත් වගකියයි බහිද්දම වැඩ කරනකොට ඒවට පතාපා කරලා ඒව කරන එක නෝ ඇත්තටම හිතට දැන් හරි විඩාවක් හැටියටම තමයි දැනෙන්නේ. හ්ම් හ්ම්. එතකොට හිතනවා ඉතින් මේ මේක විඩාක් වෙනවා නම් ඉතින් මේක නොකරම ඉන්නවා. නමුත් ගැටීමකට වඩා අර විවේකයට කුරුස් වෙලා තියෙන හිතට දැන් අරට ප්‍රශ්නයක්. ඒක හරි. හ්ම්. වෙන්න පුළුවන්. මොකද හිත හිත කැමති විවේකීව ඉන්න ඒ පැත්තට තමයි නැඹුරුව තියෙන්නේ. ඒ දෙයින් තාමත් මේවා නැවත නැවත කරන්න සිද්ධ වීම වෙහෙසක්. මේක ඇත්තටම ඒක ලොකුම වෙහෙසක්. දැන් කාර්යාලයේදී වැඩ කටයුතු කරනකොට ඒවා විදියට කෙරුණාට නමුත් ඉතිරි විවේකයක් දෙකරයින් තියෙන කොට තියෙන එකයි ඔතනදී මේකේ ලොකු වෙනසක් වෙනවා නේද අර විවේකී සුවයට ලොකු බාධාවක් අරකිට කියන එක හොඳටම දැන් ඒක ප්‍රත්‍යක්ෂ වෙලා ඒක අපාරිත්තම පැත්තට අමින් වෙන්න ඉඩ දෙන්න ඒකයි බලකල්ලා මුකුත් කරනවා වෙනකොට වැඩේට වෙන්න ඉඩ දෙන්න ඔව් ඔව් දැන් ඒක දුන්නාට ඒක අනිවාර්යයෙන්ම මේ කිසිවක් අපේ පාලනේ නෑ නමුත් හැබැයි දැන් පුළුවන් බැලුවක් හැටියට බලාපොරොත්තු වෙන දේවල් ඒවා තියෙනවනේ හ්ම් එක යනකොට ඉතින් අර චිත්තක ලොකු මේකක් ඒක එනවා හරි වෙන්න පුළුවන් ගැටෙන්නේ නැතුව ඉතින් මේක මේක තවදුරටත් මේ කර්මයේ ගෙවීමක් හැටියට තමයි සලකන්න වෙන්නේ ඔය ඒකත් එහෙමයි අනිත් එක දැන් හිතෙත් එනවනේ එක්තරාන්නක මේ මේ ඔරොත්තු දෙන ගතියක් අපිට එච්චර ඒ ඔරොත්තු දෙන ගතිය ටික ටික හැදෙනවා. එතකොට ඔන්න කතා කර කර වුණත් හිත විවේක වෙන්න පුළුවන්. අසුරු කර කර වුණත් හිත විවේක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර හිතම හොයාගන්නේ වී විවිධ උපක්‍රම විවේක වෙන්න. ඔව් පැහැදිලි ස්වාමීන් තවදුරටත් මේක කරගෙන යනවා. ඔබ වහන්සේට සෙරුවන් සරණයි. හොඳයි. නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි. වසර සමවාංශ ඊළඟ ඇතුළේ මෙද්දිස් ඔබට යොමු කරන්න පුළුවන්. කුසල සමවාංශ ආගමන ගන්නේ නැතිව ඇවිදින කයට ඇවිදින දීලා ඉන්නවා. හහ ඒන දැනෙන අවස්ථාවල විත්‍ය ගහ කියලා එන්න කලින් පොඩි කොටසක් මතුවෙනවා. ඒක මොකද්ද කියලා බැලුවොත් විත්‍ය ගහ කියලා අවුලනවා. මේ විත්‍ය ග්‍රහ කියන්නේ තුලින් හදාගත් එකක් එක සංකල්පයක් කියලා තේරෙන්නේ ඒක ඇතුලින් හැදෙන එක. හ්ම් හ්ම්. ඒකේම දැනෙන ඒක දැනෙන දැනෙන මම ඉන්නවා කියලා මේ සම්මසන සංකල්පයක් තියෙනවා. හරි. ඔතන එතන එතන බලනකොට නම් කියන්නේ නැති ස්වභාවයක් වෙනවා. හරි. ඒ නිසා මේක කොට මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. කිසි දෙයක සම්බන්ධයක් නැහැ. හරි. ඒක තමයි අදත් අපි කතා වුණේ. ඔව්. විප්‍රේත මත්තම් කියන්නේ ඒක තමයි. දැකීම මාත්‍රයක් විතරයි සිද්ධ වෙන්නේ. දැක්කේ මෙන්න මේ දේ අහවල් දේ ඒක හොඳයි ඒක ලස්සනයි එහෙම කතාවක් නෑ. ඔව්. සාමාන්‍ය ජීවිතේ කොච්චර දැන් අපි ඒවත් තේරුණා සෝමස ඇත්තටම මම ඉන්නවා ඒ කට්ටේ ඉන්නගේ දැනීමක් කියනවනේ. ඔව් ඔව්. ඒකට වැඩකට ගියා මේක ඇතුවත් කියන්නේ ඒක කෙනෙකුට ඒක ඔක්කොම වෙන දෙයක් සෝමස ටික ටික තව ෂාප් වෙන්න ඕනේ සෝමස කියන්නේ. අන්න හරි. ඒක දැන් අපිට ওই දේ තේරුණා කියලා. ඒ කියන්නේ දැන් ඔක ලස්සන කතාවක්. ඔය හා සම්බන්ධයෙන් තොරතුරු එනවා හේමක සූත්‍රයේ. ඒ හේමක කියන ස්වාමීන් වහන්සේ ඇත්තටම අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ ඊටාම නිහතමානීව දේශනා කරනවා මම පිළිගන්නේ මේ රූපය මම මම වගේ වශයෙන් වේදනාව මම වගේ වශයෙන් මම පිළිගන්නේ සංඥාව සංස්කාර විඥාන මම වගේ වශයෙන් පිළිගන්නේ හැබැයි ඒ තාමත් මට මම කියන හැඟීම තියෙනවා තාම සියුම් කාරණාවක් මතු කරා. ඒ කියන්නේ අපිට අර භාවනාවක් වැඩිම හරහා යම් අවස්ථාවකදී මේ එකකවත් සත්‍යයේ පුජ්‍යලේ ක්‍රමයක් තැනැත්තෙක් නැහැ කියලා වැටහෙන්න පුළුවන්. දැන් ඒක සලකන්නේ නැහැ. නමුත් තාමත් මේ මම කියලා ස්වභාවයක් හැඟීමක් තවත් අපේ හිතවල ක්‍රියාත්මක වෙනවා. ඒ උන්වහන්සේ ඒක පෙන්වන්නේ මේ අනුමාත්‍ර වශයෙන් මේ සිද්ධ වෙන අස්මිමානෙ. අනුසය වශයෙන් සිද්ධ වෙන මෙන්න මේ අස්මිමානෙ. ඉතින් මේවා සාම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා අයින් වෙන්නේ රහත් උනාට පස්සේ තමයි. ඒ නිසා ඉතින් අපිට මේවා තියෙනවා කියලා තේරුම් අරගෙන මෙතන නිහතමානී වෙලා තව ඉතින් වැඩ තියෙනවා කියලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. හොඳයි හොඳයි. අවසර සම්වන්සේ ඊළඟ ගැටුව ඇම්පීට මහත්මිය දුක්තරනවා. ඔව්. කොමිටහ සුදු කරගැනීම සම්බන්ධව සාකච්ඡා සක්මන පර්යාන්තය කියන්නේ ඉදිනදා ICU ගත්තාසන සේවයේ තියෙන එකම ස්වභාවය. හ්ම්. ඒ කියන්නේ පතරන බව එහෙම වෙන් කරන්න බෑ. එහෙම කියන්නේ යෙදුනට පුරුෂක් විදිහට වරින් වර ඒ කියන්නේ දිනපතා යෙදුනට ඒ කියන්නේ ඒ ස්වභාවයක ඉස්සල්ලා දැන් අර මේ දේවල් කියලා කියන්නත් බෑ අර දේවල් කියන්නේ බොඳ වෙනව මොනවාද ඒක එක වේගයෙන් වෙන්නේ. එතකොට ඒ අර මිශ්‍රණයක් වගේ කරන ඒකට ඉස්සල්ලා නම් කරනවනේ. නියම මිශ්‍රණයක් ඒක දිහා බලන්න ඒවත් නෙමෙයි දැන් ඒක අර ඒක නම් කරන්න යන්න ඒකෙම තියෙනවා ඒක ගැන ඒක ඒක ඒ කියන්නේ ඒක විස්තර කරන්න යන්න ඒක අද්දක්කට කියන විදිහක් නෑ වගේ එකක් තියෙන්නේ ඒ ස්වභාවය ප්‍රකටයි එතකොට ඒකම සොයනසේ කියන්නේ අර තව දෙයක් වුණා සන්නහස දැන් මේ දේවල් ගොඩ වෙලා ගොඩ වෙලා යනකොට අපහැදිලි වෙනවා. අපහැදිලි වෙනකොට ඇත්තටම සියුම් සතුටක් හොයන්න මොකද තේරෙන්නේ නැහැ ගොඩ වෙලා යන ඔක්කොම හොඳයි කියලා. ඉතින් අපහැදිලි වෙන නිසා ඒක එකපාරම දැක්කා. ඒ කියන්නේ අර පොඩි කණ්ණාඩියක් අර කණ්ණාඩි මාරු වෙනවා වගේ ඒ ගොඩ වෙන එක ඒ අපහැදිලි බව ටිකක් පැහැදිලි කරලා දුන්නා වගේ එකක් වුණා. ඒක පැහැදිලි වුණා. එහෙම වුණා. ඒක ඒක දැක්ක ඒක සොයනස අර ඒ කියන්නේ ඉස්සර දැන් අර සමහර දේවල් දැන් අර අර දැන් කර බිල්ඩා තියෙන්නේ යමක් වෙනවා ඒක අරගෙන වෙන් කරලා ගත්තාමනේ දුකක් කියලා මගේ කරගන්නේ. අන්න එතනදී දැන් මම අඳුරගත්ත දේවල් මම සමහරට උපවාසයට කමටහන් සුදුරෙන්න මෙහෙම ධර්තයක් තියෙනවා. දැන් ඒව නැතිකම නෙමෙයි තියෙන්නේ. ඒවා සියුම්ම එතන ඇති වෙලා යනවා ඒක ඒ සමස්තයෙන් ගන්න නැති බව තියෙන්නේ. ඒක ඒ විදිහටම ඈතින් මෙහා වෙලා යනවා. හරි. මෙන්න මේ ස්වභාවය තමයි කොහොමද ප්‍රකට තියෙන්නේ. ඒකම පරයන්කට ගියාම දැන් සමහරවිට ඉතින් ඇතුළත ඒ ඉනව දේවල් ඒ වුණාට ඒක ඒක යනවා එනවා යනවා පොඩි වෙනක වේගින් වෙනවා. සමහරවිට අධ්‍යාපනයේ පොඩි දිම්ම මේක මෙතන තියෙනවා කියන එක දන්නවා එච්චරයි. ඒක සෝනහස දැන් සිල්පද සම්බන්ධයෙන් ගත්තාම මේ ඉස්සෙල්ල සිල්පද ගත්තාම බොරු කියන්නේ නැහැ දැන් ඒ වගේ සමාදන් වුණාට පස්සේ ඒක කැඩුනහම පොඩි එනෝ මේකක් මේක කැඩුනා කියලා පසුතැවීමක් එක්ක එන ස්වභාවයක් තිබුණා ඔව් දැන් දකින්න එක තමයි සමානවට දැන් කතා කරනකොට දැන් මේ එකපාරම කෙනෙක් ඇවිල්ලා දැන් කසිද්ධියක් නෑ යමක් අහුවාම ඒකට සූදානම් වෙන්න ඇතුළේ හොඳටම දැනුවත්කම මේ ධ්‍යාන දෙයක් වෙන්නේ ඒකකොට ඒක පාට උත්තර දෙනවා කියනවා ඒවට නෑ කිව්වද නෑ කියන එක කියන්න දැන් මේක පාරම කියව කියනවා ඒත් ඒක නෑනේ කියලා එතකොට දැන් මේ සිද්ධ වුණාම මේක බලුවාමක බොරුවක් ඒ කියන්නේ කියාගෙන නෑ කියලා කියලා සමහරලාට සමහර දේවල් පුද්ගලයන් ආශ්‍රය කරද්දී අර කියන්නේ හිඟන්නේකට උනත් යම දුන්නාට පස්සේ දුන්න නිසා ආය එන ස්වභාවයක් තියෙනවනේ ඒකත් එක්ක අත්දැකීමත් එක්කම දැන් ඒ වෙලාවේ මෙන්න මෙහෙම කරනවා කියන එකකින් නෙමෙයි ඒක ඉබේම මොකද්ද වෙන ස්වභාවයක් තියෙනවා ඒක ඒ කියන්නේ කෙරෙන එකක් නෙමෙයි ඉබේ ඉබේ කියවෙන එකක් තියෙනවා හරි එතකොට ඒක පාලනයක් නැති බවක් දකින. එතකොට මේ දකිනවා ඒකම තමයි සමහරවිට දැන් දැන් කූටි දැන් ඉන්නකොට මම එකට මොනවා හරි දෙයක් දාලා ඒක පැරණි ඒක දන්නේ නැහැ මේක නිදි මැරෙයි කියන එක. එතකොට මැරුණා මගේ මේකම මැරුණා කියලා දැක්කා. ඒකට කිසි ගාණක් නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ ඒක ඊට දැනක හිතලමතල කෙනෙක් කියලා දකිනවා. එතන කිසිම තර හිස්මයකකින් ඇවිල්ලා වෙනවා එනකොට ඒවට බරපතලක් ගන්න. එතකොට දකින්න මේ සිල්පද කියන්නේ මේව කැඩෙනවා කැඩුනට පස්සේ ආයෙ නැති හිටින කමක් වගේ එකක්. ඒ කියන්නේ ඒකත් සොනසර බොඳ වුණු එකක් වගේ ඊළඟ එක මොකද්ද කියලා බලන්න ඇතුළ තියෙනවා. ඒ කියන්නේ ඒක ගියාද මොකද්ද ඊළඟට තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒකට සූදානමක් නිසා මේක වුණා කියලා පසුතැවිලා එහෙම මෙයාවෙන ගතියක් නැහැ කියලා. ඉතින් සර්ට් එහෙම වෙනකොට දැන් මම දැන් මෙහෙම මෙහෙම දැන් සිද්ධි එතනක ළඟ වෙනවා. මම මෙහෙම කියනකොට ඒක හරිය කෙනෙක් හදාගෙන දැන් මේක ගන්නේ නැති බවක් තියෙනවා. කියන්නේ කැඩුනට ඒක කැඩුනා කියලා සිල්පදේ ගැන මෙයාලන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඉස්සරහ ඉරුගොන් ඒක අතාරිනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් දකිනකොට අර ඉස්සල්ලා අර යම් කිසි දෙයක් වුණාම ඒක ගැන පද වෙන ගතිය අන්නේ ගතිය නැති වෙලා ඉවිල්ලා තියෙනවා. ඉතින් එක සැරයක් දැන් මේ කුලිටික් සම්බ මේක සම්බන්ධයෙන් දැන් අර සමහරවිට සුද්ධ කරනකොට සමහරවිට බේරෙනවා. බේරෙනකොට දකිනවා ඒ බේරන්නේ මේ මේ පින්පව් කියලා නෙවෙයි බේරිල්ලක් වෙන්නේ ඉබේ වෙන එකක්. හ්ම් හරි. ඒකම සමානවට ඒක මැරෙනවා. ඒක ගාණක් නෑ. ඒක අබේරන්න බැහැ දෙයක්. ඉතින් මේ වගේ පැතිලා තියෙන සංසම වහන්සේට කියන්න කියන දේවල් එතකොට ඒ කියන්නේ කැඩුනට බෙදනට සිල්පදේ කියලා ඒක ගැන පසුතැවෙන්නේ නැතිලා කියලා කියනවා. හරි. ඒක ඒක ස්වාභාවිකයි. දැන් <clears throat> වෙලා තියෙන්නේ අපිට අර ලොකු පුජ්‍යල භාවයක් තියෙනකොට තමයි අපේ හිතේ පසුතැවීම හුඟක් වැඩි. පුජ්‍යල භාවය අඩු වෙන්න අඩු වෙන්න මේවා නිකන් සිද්ධි දාමයක් විතරයි. මේ සිද්ධීන් සිද්ධ වෙනවා. හේතුඵල දහමක් විදිහට. හැබැයි මේ සිද්ධිය නැවත නැවත මතක් කර කර නැවත නැවත සිහි කර කර ඒකෙන් නැවත නැවත මම හදා ගැනීමක්, පුජ්‍යලයක් හදා ගැනීමක් ක්‍රීමේ නිෂ්ඵලතාවය දැන් වැටහෙනවා. ඒක දැන් නොකර ඉන්නවා පුළුවන් තරම්. දැන් ඒතර ඒක කිරීම විතර මල වදයක් වෙනවා. දැන් එයා කරන්නේ නැහැ ඒ නිසා. පුළුවන් තරම් එයා ඒක නොකර ඉන්න වෑයම් කරනවා. වැඩේ වුණා, වුණා තමයි ඉතින්. ඒක අතීතේ දැන්. මොකක් හරි වෙන්න තියෙනවා වෙන වෙන්න තියෙන දේ ගැනත් එයා කල්පනා කරලා හිතට වද දෙන්න යන්නේ නැහැ. එතනිනුත් මොකද කෙනෙක් හැදෙනවනේ, පිළිලෙක් හැදෙනවනේ. ඒ නිසා අපි හොඳක් කළා, හොඳ සිහි කරලා කෙනෙක් හදන්න යන්නෙත් නැහැ. නරක දෙයක් අපේ අතින් අඩුපාඩුවක් වුණාම ඒක කල්පනා කරලා ඒක සිහි කළා ඒකෙන් පසුතැවිලා කෙනෙක් හදාගන්න යන්නෙත් නැහැ. කරන්න තියෙන වැඩක් මතක් කරලා ඒක ගැන සිහි කළා එතනින් කෙනෙක් හදාගන්න යන්නෙත් නැහැ. අර පුළුවන් තරම් අර කෙනෙක් පුද්ලේ තනා ගැනීම ඒක වලකින්න වලකින්න දැන් ඉතින් අර නිකන් ඔහෙ ෆ්ලෝ එකකට තමයි යන්න තියෙන්නේ. හැබැයි තාම කෙලස් තියෙනවා. ඉතින් ඒකත් තමයි තේරුම් ගන්න අවශ්‍යයි. මේ ඇවිල්ලා අපි යන ගමනේ එක එක මට්ටම් මේ අපි කතා කරන්නේ. තාම කෙලස් තියෙනවා නිසා ඇතැම් වෙලාවට රාගෙ එන්න පුළුවන්. ඇතැම් වෙලාවට කේන්ති යන්න පුළුවන්. ඇතැම් වෙලාවට හිතේ තාමත් ඒ කියන්නේ දැන් යම් හෝ හිතේ අපි හිතමු විසිරීමක්. නිකන් ඔහෙ තරන්දීමක්. ඔය තේරුමක් නැති දේවල් නැවත නැවත සිතුවිලි දාමයක් වශයෙන් නිකන් ඔහෙ රැල්ලක් ඇවිල්ලා යෑමක්. ඒ කියන්නේ තාමත් මොනවා හරි රොඩු ටිකක් මේකේ තියෙනවා. ඉතින් අර ඒ වගේ ඒවත් තේරුම් ගනිමින් දිගට යන්නයි තියෙන්නේ. ඒ ස්වර්ණාංශ ඒ කියන්නේ එකපාර කියන්නේ ඇලෙලා ගැටුණා කියන්නේ ඒ කියන්නේ අර අර මේකෙන් අල්ලගත්තු කොටසක් තමයි තාම ඒක උඩට මතුවෙන එක ඈතින් එමුණත් ඒක හොඳ වෙනවා දැන් තියෙන්නේ දැන් දැන් සමහරවිට සමහරවිට කොමටා වාර්තාවෙන් ලියන්නේ කියහම දැන් මේ ස්වභාවය කිව්වම සමහරලාට මට ප්‍රතිසක් ලැබුණා මේක දැනීමත් කියලා බලන්න මේක ඒ කියන්නේ මේක ඇත්තටම වෙන එකක්ද කියන එක මට දැන් විස්තර කරන්න දෙන්නේ ඒ කියන්නේ අත්දැකීම් මෙන්න මේක වෙනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම යමක් කියන්නේ මේ දේවල් තියෙන මෙහෙම දෙයක් අත්දකින උන්න අත්දකිනට විස්තර කරන්න ඩොබල් බෙන ගතියක් තියෙනවා කියනක තමයි ලියුනේ. එතකොට ඒ කියන්නේ අර ඒ කියන්නේ මේක කියන්න බැරි කමක් වෙනවා ඒකට වචන දැන් ඉස්සෙල්ලද සක්මන පරයන්කේ දිනදා ජීවිතේ මේවා එකටයි යන්නේ කියලා ලියන්නේ ඉඳලා ඒකම ලියන්න ගන්නකොට එපා විලක් වෙනවා ඒකටම ඒකම නවත්තන්න හදන එකක් වෙනවා ඉතින් එතකොට මම මෙහෙම එකක් දකින්න සවන්සේ එකම දැන් අර මම කියන්නේ අර කුඹිර පර දන්නවා ඒක පාවිච්චි කරපොතේ මම මැරෙනවා කියලා ඊළඟට ඒක අයින් කරන්න ඒක පාවිච්චි කරනවා ඒක දැනුවත් තමයි කරන්නේ එතනදී තිබුණේ මේ මේකෙන් ලොකු පවක් වුණා කියන එක. කමක් නැහැ නමුත් ඉතින් පොඩ්ඩක් අර අනුකම්පා පැත්ත ශ්‍රද්ධා පැත්තක් තියාගන්න එතකොට අර හිතේ යම් මෙලෙක් එතකොට හිතේ නිකන් අර අනුකම්පා සහගත බවක් මෙලෙක් ගතියක් තියෙනවානේ. ඉතින් අර ඒ ඒ තුලින් එතනින් අර පොඩ්ඩක් හිතේ අර තියෙන ඩ්‍රයි ගතිය නිකන් වියලි ගතිය අඩු කළා. ආයෙත් නිකන් බොහොම බිමට බහැලා බොහොම සුවසේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වය හදලා දෙනවා. ඒ නිසා සම්බර සමබර කරගන්න. ඒසාරට එතකොට ගම් ඒ ඒ වගේ සිද්ධි බල බලපුවාම එතෙන්ට ගිහින් ආයෙත් රිවයිස් කරලා බලනවා දැන් මේකේදී මොකක්ද වුනේ කියලා. ඒ වගේ දැන් ඒ වල බලනකොට ඒ තැනදී අර කිසිම අර හිස් මේකකින් මාපුල් කත්තේ නෙවෙයි ඉබේ වුණාට එතනදී තේරෙනවා පොඩ්ඩක් තව පොඩ්ඩක් මේ ටිකක් මුදින් දැනෙන්න විදිහට හිතියනම් අනහරි අනහරි. يعني එතන චුට්ටි අනුකම්පාවක් දෙන්න අවශ්‍යයි මට මේක මේ සත්තුන්ටත් හානියක් නොවෙන්න මේක ඉවත් කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් විතර තව අර කන්සර්න් වීමක් තව පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වීමක් තමයි ඉතින් වැදගත් වෙන්නේ. නමුත් අර ಗುಣ දේ ගැන දැන් පසුතැවීමක් නැහැ. ඒක අනේ දෙයියනේ කියන ඔළුව අත ගහගෙන ඇඬීමක් දැන් නැහැ. වුණා ඉතින් දැන් ඉතින් දෙයක් නැහැ. මට චේතනාවක් තිබුණේ නැහැ මරන්න කියලා. ඔහේ ඉතින් වැඩේ කළා දැම්මා. චේතනාවක් ලකෝට තිබුණේ නැහැ මරන්නවත්. මොකක්වත් එහෙම කරයක් කරන්න. ඒ නිසා අර චේතනාව පහළ නොකර වෙච්ච දෙයක් නිසා Taman දන්නවා අනිවාර්යෙන් මේකෙන් පවස් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ වගේ දේවල් වෙනකොට ඒ සිද්ධි ඒ හරහා දැනගන්නවා දැන් මේ වගේ දේවල් වෙනකොට ඒ තැන්වලදී ගොඩක් يعني ඒක පාලනය කරව වෙන්නේ ඒක ඉබේ වෙන එකක් එතනදී මුකුත් දාන්න කරන්න බෑ ධර්ම කරුණා හිතන්න නැතුව ඉබේම වෙන කොටසක් තියෙන්නේ දැන් ඒ කොටස ඒ කොටසත් එක්ක මේ කියන්නේ ඒකත් එක්ක ඉන්න ඕන ගතිය තව ටිකක් තව ටිකක් තව දෙයක් හොඳට අදට ඒ තැනට ඉන්න ඕන කියන ගතිය තමයි දැනෙන්නේ. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ දැන් ඉතර අර පොඩි හරියේ <clears throat> අපිට තව පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් තවත් සතෙක් බේරගන්න තිබුණා කියලා චූටි දෙයක් එන එක හොඳයි. එතන තියෙන තානියන් අර අනුකම්පා සහගත වීමක් තවත් කෙනෙක්ගේ ජීවිතයකට යම්සි ගරු කිරීමක් නේ එතන තියෙන්නේ. මේ පැත්තට උනන්දු කිරීමක් කරන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. තව ටිකක් නිකන් සැලකිලිමත් වීමක්, තව ටිකක් සියුම්ම සතිමත් වීමක් එතන සිද්ධ වෙවි. හැබැයි සිද්ධ වෙච්ච දේ ගැන පසුතැවීමක් ඇත්තෙත් නැහැ. එතන සාර සිහිය නැහැ කියන්නත් බෑ බෑ බෑ ඒ කියන්නේ දැන දැන වරන් එක දැන දැන වරන් දන්නවා අනිත් කතා කරද්දී සමහර සම් දන්නවා වෙන කෙනෙක් කියනවා වගේ මේ කොහෙන් ටග්ගල කියුණා කියලා දන්නේ නැහැ කියන්නේ කියවෙනවා ඒක මේ බලපුවාම ඒක එතෙන්ට උචිතම දේ කියවිලා තියෙන්නේ හරි ඒ කියන්නේ අන්න ඒ වගේ එකක් ඔව් ඒක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ ඔතන අපිට මෙතෙක් වෙලා තියෙන්නේ අපි කතා කරද්දී මම ඉන්නවා මම ඇවිල්ලා අහවලා මම කතා කළ යුත්තේ මොකද්ද කියලා හිතලා මතලා සලකලා එහෙම තමයි අපි කතා කරලා තියෙන්නේ. දැන් හැබැයි එහෙම එකක් නැහැ. දැන් වචන ටික දන්නවා, කිය යුතු දේ දන්නවා, සබ්ජෙක්ට් එක දන්නවා, ඒක කිය වෙනවා. එච්චරයි. ඉතින් ඒ නිසා එතෙන්දී ඒක වෙන්න ඉඩ දෙන්න. අර ඒක අනවශ්‍ය විදිහට එතෙන්ට අත දාලා, අත පොවලා, මම හදලා ඒව කරන්න යන්න එපා. වැඩේට වෙන්න දෙන්න. ඒ සංසිතුට oh. අර මුලදී පටන් ගන්නදී සිල්පද පහෙන් න්‍යා කරලා කරපු එක දැන් යනකොට ඒක ඒකත් අදිව අල්ලගන්න තු අතරින් එකක් වෙන එකලේ තියෙන සාන්නාස. ඔව් ඒ කියන්නේ දැඩිව ගන්න නෑ දැන්. ඒ කියන්නේ සීලය එතනින් අදහස් වෙන්නේ නෑ දැන් සීලය නොසලකනවා කියලා. ඒක ඒක රැකෙන එකත් ස්වාභාවිකව සිද්ධ වේවි. ඒක බරක් කරගන්න නෑ හැබැයි. ඒක ඔබ වහන්සේට බොහෝ පින් මතක ගැනීමට පෙරවන් සරණයි සෝයදාස. හොඳයි. පෙරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව යෝෂි මාත්මේ දෙන්න බලනවා. පෙරවන් සරණයි කරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට අද දේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. අර ඔබ වහන්සේ සඳහන් කරපු වජිරාරහත් පෙරණින් වහන්සේ ප්‍රකාශ කරපු සූත්‍රය සම්බන්ධයෙන් ඔව් එතනදී ඒ රහත් දෙවියන් වහන්සේ අර රතේක සත්‍යයක් උදාහරණයට අරගෙන දුකක ඇතිවීමත් නෑ නෑ රතේක නෑ නෑ නෑ රතේක සද්දයක් නෙමෙයි නෑ වැරද්ද ගන්න එපා රතේක සද්දයක් නෙමෙයි මේ රතේ කියන නමක් මෙතනට දෙනවා. නමක් ඇනීමක් තියෙන. දැන් එතන අර රෝද දෙකක් එකතු කරලා ඉස්සරහෙන් ගොනෙක් බඳලා ලණුවක් අරගෙන එහෙම කතා හැදුවොත් උන අපි මේකට රතේ කියන શબ્දය දෙනවා. රතේ කියන නාම මාත්‍රය, අපේ කියන ව්‍යවහාරය මෙතන දෙන්නේ. මෙතන අනිත්‍ය අනිත්‍ය සැලකී අනිත් නෑ නෑ නෑ නෑ නෑ නෑ අනිත්‍ය සැලකීමක් නෙමෙයි මේ ඇවිල්ලා. මේ ඇවිල්ලා සම්මුතිය. සම්මුතිය ගැනයි මේ ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ විදිහට ඒ ටික ඒ අංගෝපාංග එකතු කළොත් මෙන්න මේ නම දෙනවා. මේ විදිහට අංගෝපාංග ටිකක් එකතු කළොත් මෙන්න මේ නම දෙනවා. ඒකයි මම අර උදාහරණ වශයෙන් ගත්තොත් හිතන්න රෝද දෙකක් ලොකු රෝද දෙකක් මේ මේ මේ මේ අපි කියමු කරත්ත රෝද දෙකක් දාලා ඇක්සල් එකක් දාලා ඉස්සරහට විය ගහක් බැදලා ගොනෙත් දැම්මොත් ඔන්න අපි ඒකට කරත්තයක් කියනවා. ඊළඟ රෝද දෙකක් දාලා එන්ජිමක් හයි කළා කිව්වොත් ඔන්න ඒකට මෝටර් සයිකලයක් කියනවා. ඊට පස්සේ රෝද හතරක් තියලා කුඩාවට හැදුවොත් ඔන්න ඒකට කාර් එකක් කියනවා. රෝද 6ක් හයි කළා ගොඩාක් පිරිසකට යන්න හැදුවොත් ඒකට බස් එකක් කියනවා. අන්න ඒ වගේ අපි මේ ඒ රථය කියන શબ્දය තමයි මෙතන එන්නේ. ඒ ඒ නම ඒ ව්‍යවහාරය තමයි එන්නේ එතකොට. නැතු ඇත්ත වශයෙන් එතන කාර් එකක් ඇත්තෙත් නෑ. ඇත්ත වශයෙන් එතන බස් එකක් ඇත්තෙත් නෑ. ඇත්ත වශයෙන් එතන කරත්තයක් ඇත්තෙත් නෑ. ඒව ඇවිල්ලා අපි මේ දාගත්ත සම්මුතිය විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතන ඒ සම්මුතිය තමයි අපේ දුකේ ඇතිවීම කියලා තේරුම් ගන්නේ නේද ස්වාමීන් වහන්සේ? දුකේ ඇතිවීම දුකේ ඇතිවීම එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ එතන රහත් පිරිණීම වහන්සේ අන්තිම අන්තිම කොටසේ වගේ කියන්නේ අර නෑ නෑ එතන එතන ඊට වඩා ගැඹුරක් නෑ. නෑ නෑ නෑ ඊට වඩා ගැඹුරක් එතන තියෙන්නේ. මෙතන ඇත්ත වශයෙන් සත්පුජ්‍යල භාවයක් මෙතන නෑ. හුදෙක් මෙතන හට ගන්නවා නම් හට ගන්න දුකක්, නිරුද්ධ නම් නිරුද්ධ වෙන දුකක් විතරයි. කියන්නේ අපි මේ දුකට තමයි නමක් දීලා තියෙන්නේ. දුකට තමයි ගෑනු කෙනෙක් කියන්නේ දුකට තමයි විරිමි කෙනෙක් කියන්නේ දුකට තමයි අරයා මෙයා කියලා කියන්නේ දුකට තමයි ගීතයක් කියන්නේ දුකට තමයි සින්දුවක් කියන්නේ මේ දුකක් තමයි හට අරගෙන යන්නේ අපි තමයි මේ දුකට නම් දීලා. ඒ කියන්නේ වෙනම මෙහෙම මෙහෙම තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් යමක් හටගත්තා නම් ඒක අනිත්‍යයි. ඒක ඒ නිසාම දුකයි. මේ ලෝකේ පවතින කිසිම දෙයක් ඒ ඇති වෙලා නැති වෙලා යන දේවල් මිසක් ඇති වෙලා දිගට පවතින දේවල් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඇති වෙලා නැති වෙලා යන යමක් තියෙනවා නම් එතන තියෙන දුකක් විතරයි. දැන් දැන් මේ රතේ එතකොට මෙතන පාවිච්චි වෙන්නේ මොකක් අර්ථ දක්වන්නද ස්වාමීන් වහන්සේ දැන් මේ රතේ සත්‍යයක් නැහැ කියන එක සත්‍ය නැහැ ඒක තමයි සත්‍යයක් නැහැ කියන එක අර්ථ දක්වන්නේ හිතන්න දැන් අපිට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ ස්කන්ධ පහ ගැළපීලා ඒ ස්කන්ධ පහට හේතු ප්‍රත්‍යයන් ලැබිලා ඒ ඒ ස්කන්ධ පහ යම්සි රටාවකට සකස් වෙලා තියෙනකොට ඔන්න අපි කියනවා සත්වයක් කියලා. අපි නමක් දෙනවා. මේ ඉන්නේ මිනිස්සෙක්, මේ ඉන්නේ දෙවියෙක්, මේ ඉන්නේ මාළුවෙක්, මේ ඉන්නේ මේ තිරිසන්ගත සත්වයෙක්, මේ ඉන්නේ පක්ෂියෙක්. කියලා නම් දීලා තියෙනවා. නම් නම් ගොඩක් මේ තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන් තියෙන්නේ මේ ස්කන්ධ පහක එකතුවක්. ස්කන්ධ පහ සකස් වෙච්ච රටාව, ඒවා ප්‍රමාණය, ඒවා ඔක්කොම වෙනස් හැබැයි. ඒ වෙනස් වෙච්ච රටාවකට වෙනස් වෙනස් ආකාරවලට සකස් වුණාම අපි තමයි නම් දීලා තියෙනවා. මෙයාට කියන්නේ පක්ෂියා, මෙයාට කියන්නේ කුරුල්ලා, මෙයාට කියන්නේ මාළුවා, මෙයාට කියන්නේ මේ බල්ලෙක්, මෙයාට කියන්නේ සුනක මේ මේ බලලෙක්, මේ කියන්නේ දෙවියෙක්, මේ කියන්නේ මිනිස්සෙක්. ඒ අපි නම් දීලා තියෙනවා. හැබැයි එතන ඇත්ත වශයෙන් තියෙන්නේ නම් මේ ස්කන්ධ ගොඩක් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ ස්කන්ධ ගොඩට නමක් දීලා ඔව් අද අයෝනිසෝ මනසිකාර්ය කියනකොට තමයි අපිට මේ ගොඩ වගේ අපි දුක ඇති කරගන්නේ. අන්න හරි. ඒක හරි. කියන්නේ එතකොට මේ ගොඩ අපි එකක් කරගන්නවා. අපිට වෙන් වෙන් වශයෙන් දකින්න තේරෙන්නේ නැහැ. අපි මේ ගොඩට තනි නමක් දානවා. ආ මේ ඉන්නේ දෙවි කෙනෙක් මේ ඉන්නේ මිනිස්සෙක් මිනිස්සයාගේ නම අන්න අහවල් නම කියලා ඉතින් අපි ඒකට තව තව නම් දාලා මේක තව තව සුවිශේෂී කරගන්නවා එහෙමයි ස්වාමීන් වහන්සේ වැටුණා ස්වාමීන් වහන්සේ බොහෝම පිං ඔබ වහන්සේට පිළිගන්නයි හොඳයි හොඳයි දැන් හිතන්න අපි කාර් කාර් જાතිත් ගොඩක් තියෙනවානේ අපි තුමු කාර් කියලා කියන්නේ මිනිස්සයෝ කියලා. ඒතර මේ කාර් ಜಾති ගොඩක් තියෙනවා වගේ. ඒතර මිනිස්සයෝ ಜಾතිත් ගොඩක් ඉන්නවා. අපි සිංහල කියලා ಜಾතියක් ඉන්නවා. දෙමළ කියලා ಜಾතියක් ඉන්නවා. මුස්ලිම් කියලා ಜಾතියක් ඉන්නවා. බර්ගර් කියලා જાතියක් ඉන්නවා. ඉතින් ඔන්න අපි જાති ගොඩක් දාගෙන ඉන්නවා. ඉතින් අරක හොඳයි මේකට වඩා මේක හොඳයි අරකට වඩා කිය කී ඉතින් අපි නටනවා. හැබැයි ඉතින් මේ කාර් ගොඩක්. ඒසමෙන් හසු කොහොම පැහැදිලි සමෙන් හසු කොහොම තින්. හොඳයි හොඳයි. කොහොසර සෝමවංශයේ ඊළඟ පැනය අශ්විනි මහත්මියට විතරක් පුළුවන්. පෙරන් සම්මේ සෝමවංශ. ඔව්. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාකට මැදින් ගැටලුවක් මේ මම දකුණ කියලා පාදයේ කියනකොට ස්වාමීන් වහන්සේ ඒ මම දකුණ කියන එකත් හිතනවා ඒ වගේම පොළවේ ගැටෙන පයේ සද ගතිය රළු ගතිය දැන් දෙකම එකතරේ වගේ මේ දැනුට කමක් නැද්ද දැන් වම දකුණ කියන එක නවත්තන්න එහෙම. ඒ කියන්නේ වම දකුණ කියන්නේ අපි අර හිත පිට යන ගතිය අඩු කළා ටිකක් එකම කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. දැන් අපිට පසු කාලයකදී හොඳට දැන් මේ පාදයට දැනෙන තද ගතිය හොඳට දැන් ප්‍රකටව ඒකට හොඳට හිත ගිහිල්ලා වෙන දේවල් අරමුණු නොවි එතන හිත ඉන්නවා නම් දැන් වම දකුණ කියලා කියන්න අවශ්‍ය නැහැ. දැන් බොහොම හිත තව හිත තවදුරටත් නිකන් සැහැල්ලු කරගෙන නිශ්ශබ්ද කරගෙනම අර අත්දැකීම විඳ ගන්න. එතෙන්ට හිත තියන්නේ. ඔබ වහන්සේට වඩා කිත්ති කඩා පිස්සාමින් වහන්සේ හොඳයි හොඳයි හොඳයි අපි අවසාන ප්‍රශ්නේ ගමු එහෙනම් ඔව් එහෙමයි ස්වාමීන් අවසරයි ප්‍රභාගමගේ ඔබට කන්න පුළුවන් අවසර නැගන්න අවසරයි ස්වාමීන් වහන්සේ හ්ම් සක්මන කරන අවස්ථාවට ස්වාමීන් වහන්සේ එතන ක්‍රියාවලියක් වගේ තමයි දැනෙන්නේ නිකන් ඇවිදිනවා නමුත් එකතැන සිද්ධ වෙනවා කියන එක හරි තමයි දැනෙන්නේ සාමාන්‍යස ඒකට කමක් නැහැ එහෙම වෙන්න දෙන්න ඒ කියන්නේ දැන් ඔතන අර සක්මණෙන් නිකන් හිත අයින් වෙලා වෙන කෙනෙක් ඇවිදින දිහා බලනවා වගේ හැඟීමක් එන්න පුළුවන් එහෙමයි. ඒක වෙන්න දෙන්න. ඒ කියන්නේ නිකන් නිකන් දවසෙත් ඒක දැන් වෙනම කියලා දැන් සක්මනක් කරන්නේ නැහැ හැම මොහොතම ඇවිදිනවා නම් ඒ වගේ වෙන්නේ. හරි හරි. ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ. ඒකට එහෙම වෙන්න දෙන්න. අර ඒ දැනෙන දැනීම් වලට වෙන්නේ මොකද කියලා බලන්න. නිකන් ඔහේ උඩ ඉන්නේ නැතුව ඒ දැනෙන දැනීම් වලට දැනෙන දැනීම් වලට මොකද වෙන්නේ? ගොඩක් කටයුතු කරේලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ මේක දැනුනේ සිංහල අවුරුද්ද දවසේ. يعني ගොඩක් කටයුතු කරලා මං සිරිත් විරිත් අර දරුවෝ වෙනුවෙන් කරනවා. ඉතින් අර ඒ ගොඩක් කලබල වෙලාවක් නමුත් ඒව සිද්ධ වෙනවා. නමුත් අර එකතැන ක්‍රියාවලියක් වෙනවා වගේ තමයි තේරෙන්නේ සමක් නෑ. ඒ කියන්නේ අපේ හිත කලින් විසිරීලා තිබුණේ අරමුණු රාශියක තමයි තිබුණේ. දැන් අර ඒක වෙනුවට දැන් <laughs> දැන් දැන් කයට විතරක් ඇවිල්ලා තියෙනවා. ඒ කයේ දැන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. එහෙමයි. එතකොට සාමනාස දැන් භාවනාව කියන තැනදී අපි ඉන්නේ රත්නාලට කිට්ටුව. එතකොට අර ඇහෙන්නේ කනෙන් ඇහෙනවා ගුවන් යානයක් යන එක. එතකොට ඒක ගුවන් යානයක් කියලා පළවෙනි අඳුන ගන්න ඊට පස්සේ ඒ දැස්ස යොමු වෙලාම කියනකොට ඒක නිකන් එක ප්‍රවාහයක් වගේ නිකන් අර අර කැඩි කැඩි එහෙම එහෙම අර නිකන් ශබ්දයක් විතරක් කියලා නිකන් හරි ඒක හොඳයි අතීතයේදී මට දැන් ගුවන් යානේ ඒක ගියා අය මතක් වෙනවා ඒකට ඇඬෙනවා දැන් ඒ කිසිම දෙයක් නෑ අර අර මාරම ශබ්දයක් එක කැඩි කැඩි එක යන තැනක් මේවා වෙන්නේ ඒක එක තැන එකත් එහෙම තමයි ස්වාමීන් වහන්සේ. ඒකත් වරදක් නෑ. ඒකත් එහෙම වෙන්න. මොකද ඒ කියන්නේ ඔය බාහිර සද්දය ඇතිව නැතිව යනමත් තියෙන. බාහිර සද්දවල තියෙන වෙනස් වීම් ගොඩක් තියෙන. ভাইබ්‍රේෂන්ස් ගොඩක් තියෙන. ඒක වැටහෙනවා නම් එහෙම වැටහෙන දෙන්න. හරිද? ভাইබ්‍රේෂන් එකක් කියන එක දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එතකොට ස්වාමීන් වහන්සේ මට තව ධර්ම ගැටලුවක් තියෙනවා. ඒක හැම ගොඩක් කල් ඉඳලා තිබුණා දෙයක්. ගොඩක් මට මේක තියෙන්නේ දැන් අන කියන එකෙන් තමයි ඇහෙන තැනදී ස්වාමීන් වහන්සේ එතනදී ස්පර්ශය ආවහම වේදනාව ඇවිල්ලා සංඥාව කියන තැනදී අපි නවතින්න ඕනද නැත්නම් සංඥාව වෙනකන් පටිච්ච සමුප්පන්නවට සිද්ධ වෙන්නේ හිත බල දහමකට ස්වාමීන් වහන්සේ සංඥාව නෙමෙයි වේදනාව දක්වා ඔය කාරණා ටික ඔව් ඔය කාරණා ටික මේ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරනවා චුට්ටක් ඒකත් අහන්න මමත් විස්තර කරලා තියෙනවා මීට කලින් මේ දේශනාවත් හොයාගෙන අහන්න වේදනාව දක්වා ඒ වේදනාව දක්වා සිද්ධ වෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධයෙන් ඊට පස්සේ තමයි අපි අත දාන්නේ එතන ඉඳලා තමයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ ඔව් එහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ අපි අපි කෙනෙක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් අත දාන්න ගන්නවා ඊළඟට සංඥාවේ ඉඳලා ඔව් වේදනාවේ ඉඳලා වේදනාව දැනුණා. ඔව් අනහරි. ඔව් වේදනාව දැනුණා. වේදනාව තමයි අපි අඳුර ගන්න පෙළඹෙන්නේ. මම මම දැන් වේදනාව අඳුර ගන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ. අනහරි. ඔව්. අනහරි. දැන් දැන් එතකොට ස්වාමීන් වහන්සේ මේ අත්දැකීම ලැබුවේ නිස්සරණවන්නේ අර උඩ තියෙන ලනු පැදුරේ සක්මන් කරනකොට එතනදී කයේ එක ස්ථානයක් ලනු පැදුරේ වැදුණා කියන තැන හඳුනාගත්තා. එතන වේදනාව ඊපස්සේ ලනු පැදුර කියන කඳුර ගත්තා. අනිත් ස්ථානයේ පය අනිත් ස්ථානයේ දේ නැති වුණා කියන එක දැනගත්තා ස්වාමීන් වහන්සේ. මට එතන මාව ගලප ගන්න ඕන විදිහක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් එතන ලනු පැදුර කියලා නමක් අවශ්‍ය නැහැ. පාදේ පාදේ නමක් අවශ්‍ය නැහැ. මෙතන දැනීමක් කියන තැනටත් ගන්න. ඒක තවත් ටිකක් අර සරල වෙනවනේ. අපි ඔය දීපු දීපු නම් ගම් දැන් වැඩක් නැහැ. මෙතන හැබැයි දැනීමක් පහළ වුණා. ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශයත් එක්ක දැනීමක් පහළ වුණා. එහෙමයි. ස්පර්ශය දැනීමයි තියනවා නේද සාමාන්‍යයෙන්. ඔව්. ස්පර්ශයට අනුරූපව ස්පර්ශයට අනුරූපව දැනීමක් පහළනවා කියලා ගන්න. එහෙමයි සාමාන්‍යයෙන්. ගොඩක් කාලෙක තිබුණ දහම් ගැටලුවක් විසඳුණා. හොඳයි. ඔබ වහන්සේගේ නිවැරදි ගුරු උපදෙස් බොහොම තින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි. වහන්ස. හොඳයි හොඳයි. පෙරවන් සන්නයි. තවත් එක්කෙනෙක් ඉන්නවා අපිට කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් එහෙමයි සෝමස්. ස්වාමීන් වහන්සේ. ආ. පෙරවන් සන්නයි. ස්වාමීන් වහන්සේගේ අද ධර්ම දේශනාව අනුව බ්‍රහ්මජාන සූත්‍රය මම බ්‍රහ්මජාන සූත්‍රය ගොඩක් අධ්‍යයනය කළා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට කිව්වේ අර දියසුලියක් වගේ රහතන් වහන්සේ කෙනෙක් හරි බුදුහාමුදුරන්ගේ හරි දියසුලියක් වගේ අර තිබිලා එක ජීවිතය එක සමාන කරලා ඊට පස්සේ අන්තිමට නැති දියසුලිය නැති වෙලා යනවා ඒ වුණාට කැලිකසල වගේ අර එකතු වෙන රොඩු ඒවා සතියන තියෙනවා කියලා කිව්වේ එතකොට ස්වාමීන් වහන්සේ එතනින් තේරුම් ගත්තියොත් අපි එතනේ අවසාන අවස්ථාවේ නිර්වාණ මේ පරි මේ පිරිණිවීමට ඉස්සෙල්ලා අවස්ථාවේ අර රූපය ඒ කය තියෙන බව නේද ස්වාමීන් වහන්සේ එතන ඊට පස්සේ කිසිම කයක් රූපයක් ආය ආත්මයක් නැහැ කියන එකනේ ස්වාමීන් වහන්සේ එතනින් අරුත දුන්නේ ඔව් එහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපිට අර දැන් නිවනේ අවස්ථා දෙකක් පෙන්වනවානේ සෝපාදිශේෂ පරිනිබ්බාන ධාතු ඊළඟට අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා එතකොට මේ සෝපාදිශේෂ මට්ටමේදී සම්පූර්ණයෙන්ම කෙලෙස් අවසන් වෙලා තියෙනවා. නමුත් තාම කය ජීවිතේ තාම පවතිනවා. ඉතින් එතකොට තමයි අර මේ දියසුලිය දැන් නතර වුණා. හැබැයි අර ඒ දියසුලිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී උපාදාන කරගත්ත, අල්ලගත්ත, පුරාගත්ත ඒ යම්කිසි රොඩු බොරළු ටිකක්, කැලිකසල ටිකක් නිකන් තාම තැරෙන් තැරෙන් උතර තියෙනවා. එතනින් ඉතින් කියන්න පුළුවන් ආ මෙන්න මෙතන තමයි දියසුලිය තිබුණේ කියලා. අන්න ඒ වගේ අතකොට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න කලින් ඒ තනත්තා කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා ඉතින් අසුරු කරපු යම්කිසි ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ ස්කන්ධ ටික දැන් අතහැරිලා තියෙන්නේ. දැන් ඒකේ කිසිම උපාදානයක් නැහැ. නමුත් ඉතින් අර ස්කන්ධවල තාමත් අඛණ්ඩ පැවතීමක් තියෙන නිසා එතන අපිට මේ ආ මේ ඉන්නේ බුදුහාඳුරුව මේ ඉන්නේ රහතන් වහන්සේ කියලා ඉතින් පෙන්වන්න පුළුවන්. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අපි අර ඒ අනුව තමයි අර අපේ හිතේ හරි අපි හිතාගෙන ඉන්නේ මෙතන බුදුහාමුදුරෝ ඉන්නවා කියලා ඒ රූපේ. එතකොට ඒ ඒ අනුවම ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන්ද කාගේ රහතන් වහන්සේගේ කාගේ හරි ජීවිතය දියසුලියකට වගේ සමාන කරලා අර එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා වතුර මෙයා වෙලා ඊට පස්සේ දැන් අර මොමන්ටම් එක වැඩි වෙලා වැඩි වෙලා දියසුලිය එක වැඩි වෙලා එතකොට අපේ අර කැලිපසල රොඩු එකතු කරගන්න අණුව ඒ අණුව කෙලස් එකතු කරගෙන ඊට පස්සේ දැන් ඒ අපේ නිවන් දැකීමට ඒ ඒ මාර්ගය යනකොට එතකොට ඒක අඩු වෙලා අඩු වෙලා කියලා ආයතිය සුලිය නැති වෙලා යන තත්වයක් නේද ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ සූත්‍රයේ එහෙමද අන්න හරි එහෙම තමයි එතකොට තව පොඩි ස්වාමීන් පොඩි ප්‍රශ්න දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරලා පිළි කියලා අපි සාමාන්‍යයෙන් ආශිර්වාද කරගන්නවා මේ you have moments of uh, nibbanic bliss when you in your uh, understanding of the dhamma කියලා. ඉතින් අපි අර එහෙම ආශිර්වාද කරගන්නේ මෙතන යම්කිසි නිවීමක් අපිට යම්කිසි තේරුමක් ඇති වුණා නම් යම්කිසි ඉන්සයිට් එකක් ඇති වුණා නම් අපේ දැන් මම කියන්නේ අපේ මිත්‍රයන් කල්‍යාණ මිත්‍රන් කීප දෙනෙක් භාවනා කරනවා පිළිත් කියන ඒ වගේ අපි කියනවා ආශිර්වාද. එතකොට ඒක ඒක හරිද අපි කිවීම යම් කිසි නිවීමක් ඇතිවීම කියලා අපිට යම් දැනුමක් යම් කිසි දෙයක් තේරුණා නම් ඉන්සයිට් එක ඔව් කමක් නැහැ ඔහම යන්න දැන් වෙන්නේ මෙහෙමයි ඇත්තටම මේ කියන්නේ අපේ අපේ අපි ගැන වේවා ලෝකය ගැන වේවා නිවන ගැන වේවා අවබෝධය ගැන වේවා අපේ තියෙන මේ දැනට තියෙන වැටහීම එතකොට අපි මේ ප්‍රතිපදාවක් වඩන්න වඩන්න සතිපට්ඨානයක් දිනු කරන දිනුවා දිනු කරන ඒකෙත් යම්සි විපරිණාමයක් ඒකෙත් යම්සි පරිණත වීමක් ඒක තව මුහුකුරා යාමක් සිද්ධ වෙනවා. එතකොට එතනට තේරෙනවා දැන් මේක ඉතින් දැන් අවශ්‍ය නෑ. මෙන්න මේක දැන් ඕමනා නෑ. මෙන්න මෙහෙම කරා නම් හරි කියලා තව ටිකක් අර මාර්ගය පැහැදිලි වෙනවා. ඒ නිසා දැනට ඔහොම කරගෙන යන්න ගැටලුවක් නෑ. පස්සේ පස්සේ තේරෙයි හිතන්න දැන් හදපත්ඨානයක් වඩන්න ගන්න. ඒක අනිවාර්යයි. ඒක ඒක වඩාගෙන යනකොට ඒක වඩාගෙන යනකොට තව තේරෙවි මේ ආ දැන් මෙන්න මෙහෙම කරා නම් හරි. මේ මේ කොටස දැන් අවශ්‍ය නැහැ කියලා අර Tamanට මේක තේරෙන්න ගනීවි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අද කිව්වා වගේ අනුරුද්ධ සූත්‍රයයි බ්‍රහ්මජාල සූත්‍රයයි අර කී මම ඒක නෝට් ඩවුන් කරගත්ත කේමක සූත්‍රයයි මේ ඒ තුන හුඟක් මේකට මේ උපකාරී වෙයි. නෑ ඊට වඩා සතිපත් සතිපට්ඨාන සූත්‍රය අහන්න. සතිපට්ඨාන සූත්‍රය වඩන්න. ඔව් ඒක තමයි පටන් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගොඩාක් පිං. හොඳයි හොඳයි. හැමෝම සන්නයි. මේකත් නිරෝගී සත්‍යය ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙකකුත් විනාඩි 10ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා.